සක්මන් භාවනාදී රූපයක් දුර විට ඒ රූපයක් රූපයක් කියා කාය විඥානයේ චක්කු විඥානයේ වෙත ගිය බව දැනගන්නක් මෙන් මනරට හිතුවේ එන විට ඒ වලක්වා ගන්න කෙසේදයි කරනවෙන් පහදා දෙන්න. වලක්වා ගන්න ක්‍රමය නම් මම දන්නේ නැහැ. මම ඒක උගන්වන්නෙත් නැහැ. මම කියන්නේ මනසට හිතවිල්ලක් එනකොට මනසට හිතවිල්ලක් ආවා කියලා දැනගන්න එක විතරයි. දැනගන්නකොට හොඳ නම් ඒක තියේයි නරක නම් යයි. ඒ නිසා මසතියෙන් කරන්නේ එලඹ සිටීම පමණයි. විවෘත කර දීම පමණයි. අප්‍රමාද වීම පමණයි වළක්වා ගන්න ගියොත් අනිවාර්යයෙන්ම ද්වේෂයක් තියෙනවා. ඒ ද්වේෂය එතකොට කොහොම කෙරුවක්වත් තව තවත් හිතවිලි වවනවා. ඒක නිසා ඉස්සල්ලාම මම අර සක්මන් කරගෙන ඉනකොට ඇහැට හිත ගියා රූපයකට හිත ගියා කියලා දැනගත්තා වගේම සක්මන් කරගෙන ඉන්නකොට මේ හිතවිලි පහළ වුණා කියලා ඒක දැනගන්න පුළුවන් නම් ඒක දැනගත් එක ලොකු දෙයක් එහෙම නැතුව හිත හිතා සක්මනේ ඉන්නවා කියලා හිතා හිටියොත් ඒක ලොකු වැරද්දක්. මොකද සක්මනේ ඉන්න ගමන් හිතවිලි තියෙනවා කියලා දැනගත්තොත් ඒක ලොකු දෙයක්. ඒ මට්ටමට නතරුනොත් පමණයි අපිට මේ හිතවිල්ල හොඳ එකක්ද නරක එකක්ද කොච්චර ඉක්මනට නිත සිද්ධ වෙනවද ආදි වශයෙන් කරන මේ වළක්වා ගන්න යාමෙන් තමයි මම හිතනවා මේ හිතවිලිත් එක්ක යුද ප්‍රකාශ කරලා ගැටුමක් ඇති කරන්නේ විපස්සනා වෙදී අපිට එහෙම අවශ්‍ය වෙන්නේ අපිට තියෙන්නේ හිතවිල්ලක් ආවනම් හිතවිල්ලක් ආවා දැනගන්න එකයි. සමූහයක් විසින් සක්මන් භාවනාදී යෙදෙන විට රූප නිතරම ඇහැට පෙනෙන බැවින් අප රූප පෙනීම ගැන මෙනෙහි කළ යුතුයද නෑ සක්මන සක්මනේ පය පවත්වන්න පුළුවන් තාක්කල් රූප තිබුණට සද්ද තිබුණට හිතවිලි තිබුණා ඒවා මෙනෙහි කරන්න ඕනේ අපිට තියෙන්නේ සක්මන පය හැපෙන හැටි වම දකුණු වශයෙන් මෙනෙහි කරගෙන යන්නේකයි ඒ රූප මෙනෙහි කරන්න ගියොත් ඒවා අල්ලගත්තා වෙනවා ඒවත් එක ගැටුණා වෙනවා ශබ්ද එනේවා මෙනෙහි කරන්න ගත්තොත් අපි හිත විසිරී යamak වෙනවා. ඒක නිසා කරන්න තියෙන රූප ශබ්ද හිතවිලි මැද পায় වම දකුණු වශයෙන් මෙනෙහි කරගෙන යන්න පුළුවන් නම් පුළුවන් නම් රූප ශබ්ද හිතේ නැතුව තන කරනවට වැඩිය හොඳයි කියලා හිතාන භාවනා කරනකොට අන්න ඒක අපිට අභියෝගයක් කරගෙන යන්න පුළුවන් වෙනවා. ඒ නිසා මිනිස්සු හිතියත් නැතත් සක්මන් කරනට ඇස් දෙක අරගෙන නිසා කොහොමදත් රූප පේනවා. පුද්ගලික වශයෙන් නැති වුණාට අඩු ගන්න අවිජින පාපිස් ලනුපැදුර හරි පේනවා. ඉතින් ඒක ගණන් ගන්න නැතුව අර සක්මන් කරන දේ පය ගැටෙන දේ මෙනෙහි කරමින් යනකොට රූප වලට කරදර නොකිරීමෙන් කරදර නොගෙන ඉඳ ජීවත් වෙන්න පුරුදු වෙනවා. සක්මන් භාවනාදී වචන වශයෙන්ම දැකීම ඉවත් ගොස් ක්‍රියාව මතම හිත පීටයි. සක්මන් භාවනාදී වචන වශයෙන් දැකීම ඉවත්ව ගොස් ක්‍රියාව මතම හිත පිටුවයි අතරටද අරමුණු ඇතුළත් වීම වළකා ගැනීමට සක්මනේ අවස්ථා තුන අනිත්‍ය දුකනත් ලෙස මෙනෙහි කරමින් සක්මන් භාවනා ඉදිරියට කරගෙන යාම සුදුසුද පහදා දෙන්න ස්වාමීන් මේ ප්‍රශ්නේ පළවෙනි වාක්‍යයේ තේරෙනවා නම් මට කියන්න පුළුවන් ලියලා තියෙන්නේ සක්මන් භාවනාදී වචන වශයෙන්ම දැකීම ඉවත්ව ගොස් ඉවත්ව ක්‍රියා මතම හිත පිහිටුවයි. කියන මම අල්ලන්න පුළුවන් කියලා. එහෙම වුණොත් නම් ඔය පස්සේ කියන එකට උත්තර දෙන්න පුළුවන්. ඒ ලියලා තියෙන වචනෙන් මට අල්ලන්න බෑ ඒක. සත්‍යයන් කරන කුසල අකුසල වෙනස් බැවින් සමානාත්මතාවයේ ලෝව තුල පවතන්නේ කෙසේද? සමානාත්මතාවය කියන එක ආර්ථික දේශපාලන සමාජික සමානාත්මතාවය බුදුරජාණන්සේ කතා කරන්නේ. සරුවචනාංශයේ මිනිස්යන් අතර සමානකම පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේම කම්මං සත්‍යේ විභජති යතිදං හීනප්පනීතං කියලා මේ කර්මයේ සත්වයෝ හීන ප්‍රණීත වශයෙන් බෙදනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ අර්ථකථනයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මගේ සර්වඥතා ඥාණයට මේ සත්වයන්ගේ විවිධත්වයේ තරම් විවිධ වෙන මොනක්වත් වරමුණක් නැහැ කියලා. ඒ තරම්ම සත්ව විවිධයි කියන එක. ඒ සත්‍යංගේ විචිත්‍රත්වයේ විතර විචිත්‍ර අරමුණක් මගේ සර්වඥතාඥයට පේන්නේ නැහැ කියලා. ඒ නිසා සමානාත්මතාවය අහන්න නම් කාල් මාක්ස් හම්බෙලා තමයි ඒගොල්ලෝ තමයි සහෝදරය කතාව ගෙනාවේ. සම සමාජේ. ඒක බුදුරජාණන් සමානින්නේ මිනිස්සු මනුස්සකම ඇති සමානයි කියන එක කියලා තියෙනවා. නමුත් අනික් දේශපාලන ආර්ථික සමාජික සමානාත්මතාවයේ පවතින දෙයක් වශයෙන් නෙවෙයි කර්මේශා කර්ම ශක්තිය පින්නෝර කියන්නේ එක එකන කරන කර්ම විනාශ නිසා එකම පවුලේ එකම දෙමාපියන්ට දාව උපදින දරුවන් අතර පවා විනාශකම් පවතිනවා. නමුත් අඹ ගහක කර්මපසටිය බලපන්නේ නැති නිසා අඹ ගහ කට ගන්න ගෙඩි ඔක්කොම එක වගේ. ඒක ඔය මේ මේ ටොපිකන් සෑඩෝ ලියනකොට කියලා තියෙනවා කර්මයක් තියෙනවා කියලා පෙන්වන්න තියෙන හොඳම ලකුණ තමයි එකම ගහක බඩ් කරලා ගත්ත අඹ ගහක ඔක්කොම gediyak වගේ. නමුත් එකම දෙමව්පියන් අතර අවුතින දරුවන් අතර කර්ම ශක්තිය බලපානවා. ඊට ආගනා භාවනා වැඩමුළුවක අවසාන දිනේ වන අද දින ආපසු හැරී බලද්දී පරියන්කය තුල දඟලමින් පසු අපි අද ඒ පිරමීඩය තුල සුවසේ සිටිමි. මහත් ශබ්ද මැදියේ කොතරම් භාවනා කරමුදයි එදා සිටුනද අද දානදායකයන් පැමිණියේ නැතුවක්දයි යන තරමට ඒ කියන්නේ කෑම හම්බෙන්නේ නැති ඇති කියලා බය වෙනවා කියලා. තරමට ශබ්ද නොදැනි. ඒ වුණාට කෑම හම්බුණා හැබැයි අපිට. ශබ්දහා සාමයෙන් වාසය කළ හැකි බව දනිමි අද්දිටිමි. නොවැඩියත් හොඳයි වැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි. හැබැයි දායකයන් දෝ කතාව කියන්න එපා. හාමුදුරුවෝ කිව්වට කමන්නේ. හාමුදුරුවන්ට කිව්වට කමන්නේ. දායකයන්ට කිව්වොත් මේ 40කට උම්මතේ තමයි. ඒ නිසා දායකයන්ට ඇහෙන්න කියන්න එපා. මම හිතන්නේ දායකෝ කිට්ටුවක නෑ බයින දෙයක් නෑ. සද්ද ඇතත් හොඳයි නැතත් හොඳයි. සද්ද ඇතත් වඩාත් හොඳයි සිතේ. ඒ මගින් භාවනාවක් ප්‍රගුණ වී ඇති බව දැනේ මේ තිබියදී මෙය නිවැරදිව පහදා දෙන්න ශබ්ද නොදෙනියම් භාවනායේ දියුණුවක්ද Eh, මේක තමයි මං හිතාන හිටියේ මං හිතාන හිටියේ හොඳ ලස්සන මේ කට්ටියක ලියුමක් ඇවිල්ලා තිබුණා ඒ දායකයන් වෙනුවෙන් සඳහන් කළ යුතු කරුණු හතරක් මේ ඇවිල්ලා ඉන්නේ අපේ සභාවේ ලේකම්තුමා මේ කාර්ක සභිකෙක් ඉතින් මං හිතාන හිටියේ අපේ දෙකට කාර්ක සභාව රැස්වෙච්චාම ඒක ඉදිරිපත් කරන්න ඉදිරිපත් කළා අපි කාර්ක සභිකයන් වශයෙන් දායකයන්ට හිතරි දෙන්නේ නැති වෙන විදිහට දායක මේ යෝගාවචරගේ පැත්තෙන් ලියුමක් ලියන්න. ඊට පස්සේ මට ඊ රෑ කල්පනා වුණා මේ පිරිසට ආරාධනා කරන්න කියලා කවුරු හරි ලස්සන රචනයක් ලියන්න කියලා යෝගාවචරයෙන් දායකයාට. බනින්න එපා. බනිනෝ ඒක තැනක ලියනවා තුන ඇත්තට මේගොල්ලෝ බොහොම ශ්‍රද්ධාවෙන් දාන දෙනවයි කියලා කරුණ වශයෙන් සඳහන් කරන්න නන්න අඳුන්න කෙනෙකුට ලේනාකම සලකලා නෙමෙයි මේ කණ්ඩ දෙන එක ඒ ශාසනීය විශාල වටිනා ආශ්චර්ය ධර්මයක්. දෙක බේදුවත් හිතුමතේට දීගදී දිනේ පියාණුනොත් මමත් මෙදා විඳපු දුක දැනේ කියලා උඹත් ඇවිල්ලා භාවනා කරොත් උඹට තේරෙයි යට කෑ ගහන එකේ රඟ. නැත්තම් තේරෙන්නේ නැහැ. ඒක නිසා ආරාධනා කරන්න ඕනේ පුළුවන් තරම් දාන දායකයන්ගේ එකන දෙන්නෙක්වත් ඇවිල්ලා බණට ධර්ම දේශනාවට භාවනාවට සම්බන්ධ වෙන්න ඒක liver වෙලා අපේ මේ නිස්සද්දතාවයේ නොමිලේ හම්බෙච්ච දෙයක්. ඒක වණ කරගත්තට පස්සේ නැති කරන්න ක්‍රමයක් ලෝකේ නැහැ. ඒ එකයි කරන්න පුළුවන් සද්ද නොකර ඉන්න එක. ඒ නිසා කරුණා කරලා මෙන්න මේ මේ කියලා යෝජනාවක් දාලා කාටද පුළුවන් ඒක ලියලා දෙන්න. අර ගිය පාර අර මම ළඟ ලියපු ප්‍රශ්නේ තියෙනවා. මම ලියන මාතර දීලා තියෙනවා. අන්නේ ලියුපෙකනන ලස්සන කරුණු පහක් ගොනු කරලා තිබුණා. ඒ කරුණු පහ පස්සටම දාලා කවුරු හරි හරි ගැසලා දුන්නොත් අපිට පුළුවන් ඒක මේ තරහ වෙන්න එපා. මොකද මෙතනත් ඇති සමහර දායකයෝ මේ යන්නේ 15 වෙනි රිට්‍රීට් එක. මේක බොහොම සාර්ථකයි. ඉතින් ඒගොල්ලෝ sannivedanaya කරන්න ඕනේ මේ පණවිඩේ. මේ වෙලාවේ නැතත් කමන්නේ කවුරු හරි කැමති නම් මේ ඉන්න කට්ටියකින් අපේ දොස්තරුණන්ට හෝ මේ දොස්තරුණන්ට බාර දෙනවා නැත්නම් අපේ ලේකම් මහත්තයට බාර දෙනවා නම් ඒ දේ අපිට පුළුවන් පියවර දෙක තුනකින් එඩිට් කරලා ලස්සන මේකක් හදාගන්න. මේ භාවනා යෝග්‍ය කමඨාන් සුද්ධ කිරීම තුළින් යම් යෝගාවචරයක් හෝ ජීවුණාවක් ඔවුන් ලබා තිබේද ඔබ වහන්සේ ඒ පිළිබඳව සෑහීමකටපත් වෙනවාද මේ මගේ කමඨාන සුද්ධ කරන්න හදන්නේ mind your own business හරිද උපාදාන අවස්ථාවට එළඹීමට ප්‍රථම දැන හඳුනාගෙන අතහරින්නේ කොහොමද කොයි විදියෙ පුහුණුවක් ඊට අවශ්‍යද වන්නේ උපාදාන අවස්ථාවට ඉස්සල් අවස්ථාව තණ්හා අවස්ථාව. ඒකත් ඇත්තටම නරක නෑ. ඒක ඒ වශයෙන් දැනගන්නවා. හැබැයි නැති කරන්නම් හදන්න එපා. ඒකෙන් තමයි වණ කරගන්නේ. තණ්හාව තණ්හා වශයෙන් දැකපුවම හරීම ජොලි. හරීම ලස්සනයි. මොකද තණ්හාව හරීම ක්‍රියේටිව්. තණ්හාව හැම වෙලාවෙම නිර්මාණශීලී. තණ්හාව හැම වෙලාවෙම අපි ඉදිරියට තල්ලු කරනවා. අපි ඒක දැකලා නතර කරුවොත් උපාදාන මට්ටමට යන්න දෙන්නේ නැතුව නැත්තම් උපාදාන වුණාට පස්සේ ඕන් දැන් මං කක්ක කිරුවා විතරනේ දැන් අනාගතක් තියෙනවා කියලා දැනගත්තොත් තියනයි. දැන් කරාට කමන්නේ ගා ගන්න එපා කියලානේ කියන්නේ. දැන් කක්කත් කරලා ගාගෙනක් තියෙනවා. ඒක ගැන කනකාට වෙන්න එපා. මොකද මෙතෙක් කලුත් රාත්තල් ගන්න දැන්තෝ කාලා තියෙන්නේ. දැන් මේ වෙනකොට බය වෙන දැන නිසා මේ තණ්හාව උපාදාන අඳුනාගත්තොත් මේ තණ්හා මේ උපාදාන කියලා ඒ සරුවචන් වහන්සේටත් කරන්න බැරි මේ වටිනා කෘත්‍යයක්. අනේ ඒකටයි පුනන්දු වෙනවා. මේවා දැකපු ගමන් පාරට බීචිකාවක් ඇති කරගෙන කවදාකවත් නැති වෙන තරමට අපි මේ ඇලර්ජික් වෙන්න ගත්තොත් කවදාකවත් බිස්නස් එක කරන්න බෑ. මොකද මෙතෙක් කල ටොන් ගණන් කකා ඇවිල්ලා තියෙන්නේ. මේ එකක් දැකපු ගමන් හදිස්සියෙන් කලබල වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේ තණ්හා උපාදාන අනුන්ගේ එකක් තමයි වැදගත්ම දේ අනුන්ගේ තණ්හාවක උපාදානයක් නොදකින් කියලා කල්පනා කරන්නේ. ඒක හරි භයානකයි. තමන්ගේ තණ්හාව සහ උපාදාන හැකිතාක් දකින්න. අනුන්ගේ දේවල් දැකීම කියලා කියන්නේ ඒක සම්පූර්ණ සමාජ සම්මතතා නැති කරන ඊර්ෂ්‍යා ක්‍රෝධමාන වඩන වැඩක්. ඉතින් අනුන්ගේ වෙපා දැක්කත් වැඩිදුර යන්නේ තමන්ගේ කඳුනා ගැනීමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විවෘත වෙන්න වෙන්න ඒ වගේ බල බින්දෙනවා. ඒවට මූණ දෙන්න දෙන්න බල බින්දෙනවා. අහංකන්න අහංකන්න වැඩෙනවා. එනිසා ඒවා එන එනකොටම දැක ගැනීම තමයි ප්‍රධානම දේ. මෝනීය ප්‍රතිපදාව පාදා දෙන්න අපේ දින ජීවිතයේදී ඒ ප්‍රතිපදාව ඇප්ලයි කළ හැකිද යදවිය හැකිද කෙලෙස් ඇතිවීමට ඉන් බොහෝ දුරට වැළකෙන්නේද මොනේ ප්‍රතිපදාව ඇත්තටම ගිහිව ඉඳගෙන හිතන්න අමාරුයි කිට්ටු කරගන්න පුළුවන් මොනේ ප්‍රතිපදාව කියන පුළුවන් තරම් වචන කතා කිරීම මුනි කියන සංකල්පය තියෙන්නේ මියුට් කියන ඉංග්‍රීසි වචනත් එක්ක යන්නේ ඒ කියන්නේ කතා නොකර සිටීම ඉතින් ඒක මේ පැවිදි වුණාට පස්සේ තමයි ඒක ගොඩක් වෙලාට කරන්න පුළුවන් වෙන්නේ නමුත් මම හිතනවා අද වගේ දවසක අපි මේ වගේ විශාල මාතෘකාවක් ගත්තොත් ඉවර කරන්න අමාරුයි. ඒකට නාලක ප්‍රතිපදාව මොණීය ප්‍රතිපදාව කියලා තියෙන එක විස්තර තියෙන්නේ සුත්ත නිපාතේ නාලක සූත්‍රයේ විස්තරයක් තියෙනවා. අටුවාවේ ගොඩාක් විස්තර තියෙනවා. ලෝකේ පවතිනා වූ ද්වේෂභාවයම ජීවිතාවට මධ්‍ය මධ්‍යයට මධ්‍යම ප්‍රතිපදාවට එළඹීමට පාදක වන්නේද ඇතරම අන්ත දෙකක් තියෙන නිසයි මැදක් තියෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ අන්ත දෙක පිළිබඳ දැනුම හරහායි මැදට යන්න කියලා තියෙනවා. ඒකාන්තය ප්‍රතික්ෂේප කිරීමෙන් නෙවෙයි. ඒක තමයි අපිට වැරදිලා තියෙන දේ. මේ මජ්ජේ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. අපි ඒක දෙකඳුවලදී කරා. ඒකෙදී අවස්ථා 6කදී පෙන්ලා දීලා තියෙනවා මේ දෙක අන්ත දෙක. ඒ දෙක දැනගෙන දෙකේ ආදීනව දැනගෙන ආස්වාද ආදීනව සැප වේදනාවේ ආස්වාදය දුක් වේදනාවේ ආදීනව දැනගෙන අදුක්කම සුඛ වේදනාවට නිස්සරණාධ්‍යාසයෙන් යන්නේ කියලා. ඒ නිසා අපේ මේ ආගමෙන් හෝ අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අපි එක පැත්තකට අඳ කළා තියෙනවා. අන්ත දෙකෙන් එකක් වැඩි කල්ලලුක් කරලා පෙන්න හොඳයි කියලා අනිත් එක නරකයි කියලා ඒකට මේ මේ ඇලර්ජික් අපත්‍ය වෙලා අපිට. ඉතින් එතකොට අපිට මැද ප්‍රතිපදාවට ගියත් ඒකේ ප්‍රායෝගික වටිනාකමක් නැහැ. මොකද එක පැත්තකට ද්වේෂයෙන් යන්නේ. ඒකට බැහැ නිසා සරුවච්චන්සගේ ජීවිතයේ මුල් කාලේ අවුරුදු 29ක් අන්තිම කුමාර සැප වින්දා. ඊට පස්සේ අවුරුදු 6ක් අන්තිම දුක් වින්දා දැකලායි කතා කරන්නේ. එහෙම නැතු මේ අරක හිතලා මේක දැකලා නෙවෙයි. අපේ ජීවිතෙත් එදිනදා ජීවිතේ හම්බෙන හැම දෙයකටම අපි සාධාරණ මුණ දුන්නොත් අපිට පුළුවන් වෙනවා දැක ගන්න අපේ තියෙනවා එකක් කෙනකොට ද්වේෂයක් අනික කෙනකොට බාර ගන්න ගතියක් ඒ නිසා අපිට මධ්‍යම ප්‍රතිපදාවක තියෙන සාපේක්ෂතාව ප්‍රායෝගිකත්වේ නැතිලා තියෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ පැමිණෙන දේවල් වලට සමසිතින් මුණ දෙන එක ඒක තපස එහෙම නැත්නම් ආතාප වීර්ය වශයෙන් සඳහන් කරලා තිනවා ඒකට මුණ දුන්නොත් එහෙම නැත්නම් ජීවිතයට යථාර්ථව මුණ දෙන කෙනාට මධ්‍යම ප්‍රතිපදාවේ තියෙන සාපේක්ෂතා ප්‍රායෝගික වටිනාකම තියෙනවා නැත්නම් ඒක හුදු මූල ධර්මයක් විතරයි ස්වාමීන් වහන්සේ සිව්පස්සේ උපරිම සුඛෝපභෝගී ලෙස පරිභෝග කරමින් ඒ සියල්ල මනසින් අතහැර වාසය කළ හැකිද එසේ කිරීම ප්‍රායෝගිකද මේක ඇත්තටම බෑ කියලා කියන්නත් බෑ නමුත් මේ පාවිච්චි කරලා තියෙන වචන හරහා නම් යන්න බෑ උපභෝග පරිභෝග කරනකොට මනසින් අතහැරලා කරන්න බෑ සුඛ උපභෝග කියනකොටම නැත්නම් පරිභෝග කියනකොටම මනසින් අල්ලාගෙන තමයි ඒක සිද්ධ වෙන්නේ. නමුත් ඒ සිව්පස්සේ කොච්චර තිබුණත් තමන්ගේ ප්‍රයෝජන සරකලා පාවිච්චි කරමින් සුඛෝපභෝගී පරිභෝගය නෙමෙයි. කොච්චර තිබුණත් තමන්ගේ ප්‍රයෝජන සරකලා පාවිච්චි කරමින් නම් ගත කරන්න පුළුවන්. මේ මොකද සරුවචනාංශයට කියන්නේ අපි සියල්ලටම සුදුස්ස ලෝකයේ සියලු දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මනුස්සයන්ගේ උප්පරීම සම්පatti ලැබපු කෙනා. මොකද බුදුරජාණන් වහන්සේට බාධාවක් උනේ නැහැ සිව්පසේ. ඒ නොලැබීම බාධාවක් කරගත්තේ නැත්නම් ලැබීම බාධාවක් කරගත්තේ නැත්නම් උන්වංශ හරියට දන්න ප්‍රයෝජන සලකලා වැඩ ගන්න. ඒක නිසා ලැබෙන සියල්ලම වැළඳිය යුතුයි කියලා ප්‍රශ්නයක් නැහැ. කොච්චර තිබුණත් Tamanට කැමති ප්‍රදේශය අරගෙන පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් අර දීපමනුෂයාගේ දෝෂෙට යන්නේ. බුදුදහම කියන්නේ දීපමනුෂයාගේ දෝෂයක් නැහැ. ගන්න කෙනාට තමයි ප්‍රමාණය දැනගන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අප ඉගෙනීම සඳහා ගත කළ කාලයේ ශ්‍රමයේ වීර්යය සහ සලකා බලන විට ඒ සියල්ලම එදා සිටම භාවනා කාර්යයට යෙදවීමට අවිද්‍යාවෙන් පෝෂණය අපට නොහැකි විය. අපේ දරුවෙක් ඒ සඳහා යෙදවීමට අදහස් කරගෙන සිටී. එහෙත් වයස 20ක් වූ උසස් පෙළ විභාගයෙන් ඉංජිනේරු විද්‍යාපීඨයේ ඇතුළත් වීමට සූදානම් ලබා සිටින ඔහු පවසනුවේ ඉංජිනේරු වීමට අවශ්‍ය නැති බවත් ඉන්ටර්නැෂනල් රිට්‍රීට් රිලේෂන්ෂිප් ඩිග්‍රී එකක් හැදෑරීමට කැමති බවත් කොට සාසනයට ඇතුළත් වීමට සිත් සිත් සිතනුවේ නිවන් දැකීම සඳහාම යන්න ඔව් විසින්ම තහවුරු කරගත් දිනක සාසනයට ඇතුළත් වන බවත්ය දීමාපියන් නුවත් අපට ඒ වෙනුවෙන් අධිකාරී බලයක් පෑම කළ නොහැකි බව මෙම වැඩමුළුවෙන් මනාව අවබෝධ කරගතිමි අප කෙරේ අනුකම්පාවෙන් දෙමාපියන් අප කෙසේ පිළිපැදිය යුතුදයි පහදා දෙන්න ඇත්තට මේක මේ ලංකාව වගේ රටවල විතරක් පවතින ප්‍රශ්නයක්. අවුරුදු 20ක් ගත වෙච්ච ළමයෙකුට පිටරට කෙනෙක් ගෙනම් පිටරට ළමයෙක් නම් කිසිම විදිහ දෙමාපියන් අහන්නේ ඒගොල්ලන්ට ඕන දේ කරනවා. මේ අපි ජීන සම්බන්ධතාවය මත නිසා තමයි මේ දරුවෙක් හරි දෙමාපියෙක් එක්ක සාකච්ඡා කරන්නේ තමන්ගේ අනාගතය ගැන. ඒකට ඒ දරුවට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ බටේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ හැටියට අවුරුදු 15 පැනනර ගමන් කොල්ලෙකුට මේ බොන්ඩ් ලයිසන් එක දෙනවා. කෙල්ලෙකුට අවුරුදු 13 පැනපු ගමන් පාටියන්ට ලයිසන් එකක් දෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන සටන ඒ ලයිසන් එක ගන්නකන් තමයි. ඊට පස්සේ දෙමාපියන්ට පෙනේ මෙහෙම කරනවා. ඒක තමයි ඒගොල්ලන් සෙල්ලම. ඉතින් අපි කවුරු හරි ළමයි කවුරුද 20 වෙලත් දෙමාපිය එක්ක සාකච්ඡා කරනවා නම් ඒ දරුවා පැවිදි කෙනෙක් විදිහට සලකුවට කමන්නේ ඒ තරම්ම ගුණයක් තියෙනවා. මේකයි දෙමාපියෝ කළ යුත්තේ. ඒ දරුවන්ට විශ්වාසයක් ඇති කරලා දෙන්න ඕනේ. ඒ සහෝදරකම හරහා, මිත්‍රත්වය හරහා මගේ අදහස් සාකච්ඡා කරන්න. නමුත් ඒක අනිවාර්යෙන් දෙමව්පියෝමයි අධිකාරී ශක්තිය ගත යුත්තේ. ඒගොල්ලෝ විනිශ්චය ශක්තිය තියෙන කෙනෙක් නෙවෙයි. ඒ දරුවෝ අඩු ගන්න සාකච්ඡා කරන එක අගය කරන්න ඕනේ. ඒක නිසා මේ මෙතෙන්දී ඇත්තටම මේ ප්‍රශ්නේ අහන කෙනාට ප්‍රශ්නේ කොතනද මතුවෙන්නේ කියලා මට තේරෙන්නේ. බොහොම ලස්සනට හැමදේම සිද්ධ වෙලා යනවා. ඇයි දඟලන්නේ? දරුවෙක් ඒ විශ්වවිද්‍යාල මට්ටමේ යනවායි කියලා කියන්නේ ඒකත් ලොකු දෙයක්. දැන් මේ ඇවිල්ලා තියෙන தත්ත්වය කොතනද මේ මේ මුළු එකම කියනකොට ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියලා නැහැ. මෙතන ප්‍රශ්නයක් නැතිකම තමයි මට පේන්නේ ප්‍රශ්නේ. මොනවා හරි හදන්න හදනවා. ඒ නිසා මේ යන විදිහට යන්න හදන ධර්මයේ වැඩ කරනවා. ඒ දරුවට ඕන වෙච්ච වෙලාවක ඒ දරුවා පැවිදිුණා නම් පැවිදි වෙයි. එහෙම නැත්නම් මේ මේ තියෙන අර තලතුණකම එන්නේ එන්නේ වැඩෙන විදිහට දෙමාපියෝ තියෙන පුළුවන් තරම් බණ භාවනා කරමින් ඒ දරුවන්ට ආදර්ශයක් දෙන එක තමයි. එහෙම නැතුව මේ ප්‍රශ්නේ ප්‍රසිද්ධ නැහැ. මොකද්ද දෙමාපියෙක් වශයෙන් මෙතන මතුවෙන ප්‍රශ්න කියලා ඒක ලියවිලා නැහැ. ගරු ස්වාමීන් වහන්සේ මේ වැඩසටහන සහභාගී වූ නිසා ලද භාග්‍ය මහත්ය දන්නේ. මහා සයුරවන් ගැඹුරු දහම වීලු වලින් ගොනු කර සරලව අප දිසවන්ට යොමු කළද එහි ගැඹීරත්වය හොඳාකාරව අත්දැකෙමි. භාවනා මාර්ගයේ දිනු කරන්න දුන් යෝධ අත්වලකි. සක්මන් භාවනා මේතරම් ප්‍රතිලාභ දෙන්නේ බව සහතිකක ඔබ වහන්සේ මගේ කළ සහතික සහතික කළ වහන්සේට මගේ নমස්කාරය වේවා. මේ නොනවති දිගටම නිවන සඳහාම ධෛර්ය වන්නේ මේ සතිය පවත්වන්නේ මේ මොහොත මොහොතේම ජීවත් වෙන වහන්සේ පතනාබෝධිකින් නිවන් සාක්ෂාත් කරන තුරු නිදික්නරෝගීව තෙරුවන් සරණේ ජීවන මඟ ගිවිවා. නිවන් සප ලැබේවා. නිවන් සලබුවා කියන පරිසමෙන් ලියලා තියෙන්නේ මොකද මං අනම කියනවනේ මගේ. පරියංග භාවනාදී තීන මිද්ද නිදිමත ගතිය ඇති වූ විට පරියංගයේම ඉන්න නොනැගිට ඒ ඉවත් කරගන්නේ කෙසේද නැවත මූල කර්මත්තාන්ට එළඹෙන්නේ කෙසේද පහදා දෙන්න. මේක හැබැයි එකපාරකින් කරන්න බෑ. මේක දෙතුන් සැරයක් කමඨාන් සුද්ධ කිරීමෙන් කරන්න පුළුවන්. මේ තීන මිද්දේ කියලා කියන්නේ ආනාපාන ගන්න භාවනාව නැත්නම් මූල කර්මස්ථානයේ පිම්බි මැකිලිම හෝ ආනාපානයේ ඇතුළටද හිත වැටෙන්නේ පිටත වෙන අරමුණකටද හිත යන්නේ කියන එක මට දැනගත්තොත් මට මේකට උත්තර දෙන්න පුළුවන්. මම තවදුරටත් කියනවා තීන මිද්දේට යන්න ඉස්සර වෙලා තියෙන ආනාපානේ නම් තීන මිද්දේ නැගිටලා තියෙන ආනාපානෙට නම් වැටලා තියෙන ආනාපානෙට ඒක නිරීක්ෂණය කරනකම් මට අමාරුයි මේක නිකන් කෙලස් තීන මිද්දයක්ද එහෙම නැත්නම් හිත අරමුණේ පිටපැනීම මේ කම්මැලිකම නීරසකම නිසා ඇති කරන කට්ටකමක්ද කියලා ඒ දෙක ඒ ඒ ඒ තොරතුරු නැතුව පොදුවේ කියන්න අමාරුයි මට පේන විදිහට මේ ප්‍රශ්නේ අහන වෙලාවෙ හැටියට එනකොට මට හිතෙන්නේ මේක මේ තීන මිද්දේ නෙවෙයි හිත ලීන භාවයටපත් වීමක් ආනාපානෙම තිබිලා ලීන භාවයටපත් වෙලා ආය ආනාපානට එන අවස්ථාවක් වෙන්න ඇති. අන්න ඒක මට සහතික කරනවා නම් ඒක හොඳ මාතෘකාවක් කියලා මම හිතනවා සාකච්ඡාවට. පරියංකේදී මම දැන් මෙතන ලෙසින් ආරම්භ කොට ඊටා කෙටි කාලයකදී හුස්ම නොදෙනියයි. මෙම தત્ත්වය පරියංකයෙන් නැගිට පසුව වුද පවති. මේ தત્ත්වය දවස පුරාමට නොබිඳී පවත්නා ගැනීමට කෙසේ පිළිපැදිය යුතුද? මේක හිතන්නේ ඒ වගේ ඇති කරගත්ත විවේකයේ මහා අහස වගේ හිතාගන්න. ඒ අහසට පල්ලෙන් ගොඩාක් වලාකුළු යනවා. සුදු වලාකුළු, කළු වලාකුළු, අහස වසන මේ ඉර වහන, හඳ වහන. නමුත් ඒ වලාකුළුට කවදාකවත් අහස කෙලසන්න බැරි බව විතරක් මතක තියාගන්න. ඒ නිසා එදිනදා ජීවිතයේදී පවා ඔය කියන විවේකයේ ගරු කරගෙන ජීවත් වුණොත් ඒකට එන කරදර කංකටොළු සේරම ඇවිල්ලා යන දේවල්. මේක හැබෑ නිවහන අපේ. ඒ නිසා එදිනදා ජීවිතේ හොඳට මතක තියාගන්න පරියන්කෙදී ගත්ත දේ සක්මන්ටත් ගෙනලා එදිනදා ජීවිතෙත් කරන්න ඒ අතරමැද ආගන්තුක දේවල් ගොඩක් එනවා. එව්වට කඩුව දෙන්න යන්න එපා. අර විවේකයට කඩුව දෙන්න ඕනේ. ඒ නෙව මස්සද්ද බවත් අර විවේකය තමංගේ මනමේ කුමාරය බව තේරුම් ගන්න. මනමේ කුමාරි වෙන්න එපා. මස්සද්දට කඩුව දෙන්න එපා. මස්සද්ද අන්තිමට මොකද කරන්නේ දන්නවද? කුමාරිගේ ආභරණ ටික ඔක්කොම ගලවගෙන තොගේ මිනිහට මේ දේ කරනත් ඕ මටත් මේකම තමයි කරන්න කියලා මෙවැනි ගති ඇති අමන අඟනන් මවැනි යන්නට කිමන සරණද කියලා එළවලා දානවා. ඒක දෙනවා වේදිකාව කඩලා යන්නම දෙනවා. අන්තිමට රත්තරන් බලුරිකත් නැහැ. මනමේ කුමාරයත් නැහැ. මස්සද්දත් නැහැ. අන්තිමට ඒකට රිලෙව් එක ඇවිල්ලා අත්ෙන් අත්තට වැන්ලා කියලා ගත්තද කියලා අහනවා. ඒ නිසා මේක හරි පැත්තට ගියා නම් හොඳයි. ඒ නිසා අපිත් කඩුව දෙන්නේ මනමේ කුමාරී කඩුව දෙන්නා වගේ මස්සද්දට තමයි. ওই ආගන්තුක දේවල් වලට තමයි අපි ඔළුව දාන්නේ. අර තියෙන අපිට ආවේනිකෝ විවේකයට අපි කොපුව දෙනවා. ඒක ලියලා ඉන ආගන්තුක දේවල් වලට කඩුව දුන්නාට පස්සේ අන්තිමට ආගන්තුක දේවල් කියනවා මෙවැනි ගති ඇති මම අමන අමන ගති ඇති මෙවැනි අඟනන් මම නියන්හට කුමන ධරණද කියලා ඉවත් අපිට මෙහෙම කොල්ලා ගියාම අපි විවේකෙත් නැහැ ওই ආගන්තුක ආපු දේවලුත් නැහැ නටපු තොවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ ගරු ස්වාමීන් වහන්සේ අදුක්කම සුඛ වේදනා මුලමදාග වශයෙන් බලන්නේ කෙසේද අදුක්කම සුඛ වේදනාවේ මුල අග වෙන්නේ එක්ක සැප හෝ දුක. මුල වෙන්නේ සැප හෝ දුක. ඒ නිසා සැප දුක හරහා සැප හරහා දුකකට යනකොට අදුක්කම සුඛය හරහා යන බව මතක තියාගන්න. දුක හරහා සැපකට යනකොටත් අදුක්කම සුඛය හරහා යන නිසා ඒ දෙක අදුක්කම සුඛය දෙපැත්තෙන් කොටු වෙලා තියෙන එක්ක සැපෙන් හෝ දුකේ. ඒ නිසා හැම තුනටම සමාකාරයෙන් සලකනකොට මේ එක එකක් එක් එකට ඉඳ තියලා ගෙවම් කරන බව දැනගන්න පුළුවන්. නෑ. සක්මන් භාවනාදී වචන වශයෙන් දැකීම ඉවත්ව ගොස් ක්‍රියාව මතම හිත පිටුවා. ඒ අතරටද අරමුණු ඇතුළත් වීම වලකා ගැනීමට සක්මණේ නෑ වල ඒකට එහෙමනම් අදහස අරමුණු වලක්වා ගැනීමට තබන පියවරේ මුලැමැදාග වශයෙන් තද ගති මුරු මෙලෙක් ගති ආදී ඒකේ ස්වභාවික ලක්ෂණ වඩා වඩා සමීපව රස උරා බොන්න ඕන. සමීපව හදාරන්න ඕනේ. නැත්නම් අරමුණ ලං කර කර ලං කර බලන්න කියනවා. يعني ඉබිල බලනවා කියන එක නෙවෙයි අරමුණේ සවිස්තර බලන්න කියනවා. එතකොට බාහිර අරමුණ එක නතරනවා. ඒ වෙනුවට අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන ගත්තොත් ඒක චින්තාමය පැත්තට ගිහිල්ලා අර ප්‍රායෝගිකත්වයේ බින්දෙන ගතියයි තියෙන්නේ.